මංගලිකා මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් මට පණ නැගුණා මේ දැන් අර ප්‍රභාෂ්කර සිතේ කියලා කිව්වම සාමාන්‍යයෙන් සත්‍යයක් ප්‍රතිසන්දි ගන්නේ දැන් අපාය වුණත් හේතුක අකුසල විපාක සිතකින්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ සිතේ තායිස් ප්‍රභාෂ්කර ඇති නේද මොකද හේතුක වුණාම අලෝභ ලෝභ ද්වේෂ මෝහ නෑ නේද ස්වාමින් වහන්සේ ඔව් ඉතින් විපාක සිත ගත්තන් පස්සේ අර අකුසල් සිත වගේ අපිට ඒක කිලිටි කියලා එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රභාස්වර බව කියන එක මූලිකව අදාළ වෙන්නේ ඒ අර මේ සුගති භූමිය වලට. අතන විපාක සිතක් නිසා අපට ඒක සහ හේතුක නිසා ඔබතුමිය කිව්ව කාරණේත් යම් හිතන්න වැදගත් කරුණක් එතන තියෙනවා. නමුත් එතන අකුසලයේ නිසා ජනිත වෙච්ච ඒ తত্ত্বය තුල අපට අර සුගතියෙහි තියෙන ප්‍රභාස්වර බව වගේ ගතියක් අපට කොහොමවත් එතන හංගින්න පුළුවන් කමක් නැහැනේ. එහෙයි සමිනාත් බොහෝ පින් තෙරුවන් සරණයි.